Vande, Vande Bhagavantam. බුදුන් වහන්සේගේ අනන්ත වූ අපරිමිත වූ ಗುಣ කදම්බයයි අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමගින් මේ මොහොතේදී අප සජ්ජායනා කරනු ලැබුවේ. අප මතක් කළ යුතුයි අද දවසේ මේ මහමයුණා භාවනා අසපුවට දහස් සංඛ්‍යාත වූ සදහැවතුන් පිරිසක් පැමිණ සිටින වග ඒ වගේම ලොව පුරා විහිදී ඇති මහමයුණා භාවනා අසපු 40කට ආසන්න වූ සංඛ්‍යාවක මෙවන් වූ පුණ්‍ය කර්මයන් රාශියක් ඉෂ්ට සිද්ධ වෙන වගත් මතක් කරන්නේ බොහොමත්ම සදහැසිතින් යුතුව අප ඔබට මතක් කළ අයුරින් අද උදෑසන සිට හවස් යාමයේ වනතුරු මේ මොහොතේදී සිට හවස් යාමයේ දක්වා මහමෙවුනා භාවනා අසපුවේ සිට පුණ්‍ය කර්මයන් රාශියක් ඉෂ්ට සිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් අභිලාෂෙන් යුතුවයි අප සිටින්නේ. එහෙමනම් ලෞතර අමාමෑණී සම්්‍යත් සම්බුදු බුදු පියාණන් වහන්සේගේ ගුණ කදම්බය සජ්ජායනා කිරීමෙන් අනතුරුව මේ මොහොතම උදා කරගන්නට කැමති අපගේ නායක ස්වාමීන් වහන්සේගේ සුමදුර වූ මధుර මනෝහර වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට එහෙමනම් මා ආරාධනා කරනවා අපගේ නායක ස්වාමීන් වහන්සේට සිරස ටීවී ඔස්සේ සජීවීව ලොව පුරා විසිරී සිටින්නා වූ සියලුම සදහැවතුන් අරඹයා අර්ථයෙන් ධර්මයෙන් උන් වහන්සේගේ මధుර අපූර්ව මනෝහර වූ ධර්ම දේශනාව ඉදිරිපත් කරන ලෙසට අවසරයි අපේ හාමුදුරුවනේ. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි নমස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යාමි নমස්කාර වේවා සංගරුවනට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 සාදු පින්වත්නි දැන් අපි සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු බව ඒ වගේම උතුම් සම්මා සම්බුද්ධත්වය ඒ වගේම උන්වහන්සේගේ උත්තර පරිණිරවාණය කියන මේ උතුම් තෙමගුල සමරන අද දවසේ අපි මේ බලාපොරොත්තු වන්නේ ඒ උතුම් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපේ හිත පහදවා ගන්නයි. පින්වත්නි කලාතුරකින් තමයි මේ ලෝකේට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඊ타ත්ම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ අපට විස්තර කළා මේ බුදුවරුන්ගේ පහළවීම කොයිතරම් දුර්ලභද කියලා කියන්නේ උන්වහන්සේ වදාලා කල්ප 100ක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා හත් නමයි පහළ වෙලා සිටින්නේ මේට වසර මේට කල්ප 91කට කලින් සිඛී කියලා බුදුරජාණන් වහන්සේ නමක් විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අදාපි අහන ධර්මෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි චතුරාරි සත්‍ය ධර්මය. ඒ චතුරාරි සත්‍ය ධර්මය දේශනා කළා ඒ බුද්ධ ශාසනයේ නැති වෙලා ගියා. ඊට පස්සේ කල්ප 60ක් බුදවරු නැහැ. ඒ කියන්නේ 60 කල්පයක් බුදුරජාණන් වහන්සේලා නැහැ. එතෙක් කාලයක් මේ ලෝකයට තියෙන්නේ මිසදි මිසදිටුව විතරයි. ඒ කියන්නේ තම තමන් අදහන දේ අදහාගෙන යනවා. එහෙම මිසක් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ලැබෙන්නේ නැහැ. ඒ කල්ප 60 ඇවෑමෙන් ආයෙත් කල්පයක් පහළ වුණා. ඒ කල්පේ බුදවරු දෙනමයි. ඒ තමයි සිඛී බුදුරජාණන් වහන්සේ වෙස්ස වූ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේලා අපි දන්නවා එකම කාලයක එකවර බුදුවරු දෙන්නෙක් බුදුරු දෙනමක් පහළ වෙන්නේ නැහැ. ඒ බුද්ධ ශාසනය ඉවර වෙලා බොහෝ කල් ගත වුණාට පස්සේ තමයි තා බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් ඒ බුද්ධ ශාසනයේ අවසන් වුණාට පස්සේ ආයමත් කල්ප 30ක් බුදුරජාණන් වහන්සේලා නැහැ. 30 කල්පයක් බුදුරජාණන් වහන්සේලා නැතුව බුද්ධ ශූන්‍යව තිබුණා. ඊට පස්සේ තමයි මේ අද අපි මේ ගත කරන යුගයේ ආйти මහා භද්‍ර කල්පය ලැබුණේ. මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000 වෙලා තියෙද්දී කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසන් වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000 වෙලා තියෙද්දී කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ බුද්ධ ශාසනයේ අවසන් වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙලා තියෙද්දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබුණා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අතුරුදාන් වුණා. ඊට පස්සේ කෙමෙන් කෙම මිනිසුන්ගේ ආයුෂ සීඝ්‍රයෙන් අඩු වේගෙන අඩු වේගෙන ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ 120ක් තියෙද්දී 120ක් වසර තියෙද්දි මිනිසුන්ගේ ආයුෂ අපේ කුමක්ද පිනකට අපේ වාසනාවකට මේ යුගයේ පහළ වුණා ගෞතම කියන බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වේගෙන යන කාල පරිච්ඡේදයේ තමයි දැන් අපි ඉන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ මේ මහා භද්‍ර කල්පයේ මේ ආයුෂ කිමෙන් කිමෙන් අඩු වෙලා ගිහින් මේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. මේ අවුරුදු මේ ආයුෂ අවුරුදු 10 දී මිනිසුන්ගේ ආයුෂ මිනිසු මීට වඩා క్రూර වෙනවා. මිනිසු මීට වඩා ප්‍රචණ්ඩ වෙනවා. මිනිසු මීට වඩා රෞද්‍ර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාලෙදී මහණෙනි වයස 5 දී වයස අවුරුදු 5 දී ඔව්. මිනිසුන් ආවාහ විවාහ කටයුතු කරගන්නවා. වයස අවුරුදු 10 දී ඒ ගෙවල් දොරවල් හදලා සියල්ලමත් කරලා මිය යනවා කියලා. දැන් අපිට පේනවා මේ කුඩා ළමයින්ගේ තියෙන දක්ෂතන් එන්න එන්න වැඩි වෙනවා කියලා. මේ වැඩි වීමෙන් තේරෙන්නේ මේ මේ වයස අඩු වයසේ මිනිසුන්ගේ ලෝකයට මේ ලෝකෙ ටික ටික තල්ලු වෙලා යන ආකාරයයි. ඉතින් මේ වයස 10ේදී මිනිසුන් කොයිතරම් කෲරත්වයට පත් වෙනවාද කියන්නේ සඳහන් වෙනවා මේ මේ මිනිසුන්ට ඇති වෙනවා කියන මෘග සංඥාව. මෘග සංඥාව ඇති වෙලා එකාට එකා මරා ගන්න කල්පනා කරද්දි මේ මේ සතෙක් කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් හැටියට නෙමෙයි තව මිනිස්සෙක් දිහා බලන්නේ සතෙක් හැටියට. ඒ සතෙක් හැටියට බලන්න ඕනේ මූලික රටාව දැන් ටික ටික මිනිසුන්ගේ හැදීගෙන යනවා. ඒ කියන්නේ මේ ඕනම ප්‍රශ්නයකදී බලන්නේ පුද්ගලයාව විනාශ කරන්න, එක්ක මරන්න, නසන්න තමයි බලන්නේ. ඉතින් මේ නිසා මේ විදිහට ගිහිල්ලා ඒ අවුරුදු 10 වෙද්දී මේ ආයුධ වර්ෂාවක් වහිනවා. ඒ ආයුධ වර්ෂාව වහින්නේ මිනිසුන්ගේ පාවිච්චි ආයුධ පාවිච්චි කිරිල්ලෙන්. එතකොට මේ මිනිස්සු පිස්සුවෙන් වගේ එකිනෙකා මරා ගන්නවා. මරා ගනිද්දී සීය උපදිනවා මිනිසුන් කීප දෙනෙකුට සිය ඉපදලා ඒ පිරිස වනාන්තර අස්සට ගල්ලෙන් අස්සට ගිහිල්ලා හැංගෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ යුද්ධය ලෝක යුද්ධය දවස් 7ක් පවතිනවා කියලා. මේ දවස් 7ේදී මේ ජනගහණය අති විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ස්වල්ප පිරිසක් ඉතුරු වෙනවා. ඉතුරු වුණාට පස්සේ ඒ ස්වල්ප පිරිස අර සැඟවිලා දවස් 7ක් හිටියා එළියට එන්නේ නැතුව ඒ සැඟවිලා හිටපු අය එළියට එනවා. දැන් ඔබ දන්නවා ඇති දැනටම මේ ලෝක විනාශයක් පිළිබඳ බියෙන් ඇමරිකාව වගේ රටවල් උමං හදනවා. මේ දැනට වර්තමානයේ උමං හදනවා. මේ බැරි වෙලාවත් ප්‍රශ්නයක් වුණොත් පොළොව ආස්සේ හැංගිලා ඉන්න කියලා. අර බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ තමයි දැන් ටික ටික මේ ලෝකයේ සිද්ධ වෙවි යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දවස් 7කින් පස්සේ මිනිසුන්ට තේරෙනවා දවස් 7කින් පස්සේ මේ යුද්ධය ඉවර වෙලා තියෙනවා ආයුධ වර්ෂාව ඉවරයි කියලා. ඊට පස්සේ මිනිස්සු හිමින් හිමින් බයෙන් බයෙන් එළියට එනවා. එළියට එළියට එද්දී එක එක්කිනාව පේනවා. පේන එකට එක එක්කිනාව ගිහිල්ලා ආදරයෙන් වැළඳ ගන්නවා. වැළඳගෙන අනේ ඔබත් ජීවත් වෙනවද? ඔබත් ජීවත් වෙනවද? ඔබත් බේරුණාද? ඔබත් බේරුණාද කියලා වැළඳ ගන්නවා. දැන් ඊට පස්සේ ජීවත් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ මේ පිරිස කල්පනා කරනවා මේක සිද්ධ වුණේ අපේ අධර්මය නිසා. අපි ධර්මයේ නොදන්නාකම නිසා. ධර්මයේ තමයි මේ සත්වයන් කෙරෙහි මෛත්‍රී වැඩි මේ සත්වයන් කෙරෙහි කරුණාව පැවැත්වීම ධර්මයයි කියලා මේ පිරිස ඔන්න ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. ඊළඟට මේ පිරිස වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කිරීමෙන් වළකිනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා. ටිකෙන් ටික මේ පිරිස මොකද වෙන්නේ? ධාර්මික වෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම වළකින්නේ ප්‍රාණඝාතයෙන්. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච ගමන් අර වයස 10ට තිබිච්ච ආයුෂේ වයස ඒගොල්ලන්ගේ වයස 20 වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දරුවන්ගේ වයස 20 වෙනවා. ඊට පස්සේ ඒ දරුවෝ කල්පනා කරනවා මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා අපට ආයුෂ වැඩි වුණා. එහෙනම් අපි අන් අයගේ දේවල් සොර සොරා නොගෙන වාසය කරන්න ඕනේ කියලා. ඒ ආකාරයට වාසය කිරීමෙන් ඒ වයස 20 අයගේ දරුවන් වයස 40 වෙනවා. ඊට පස්සේ වයස 40 අය කල්පනා කරනවා අපි අන් අයට උදව් උපකාර කරන්න ඕනේ. බොරු කීමෙන් වළකින්න ඕනේ. කේලම් කීමෙන් වළකින්න ඕනේ කියලා ඒ ගුණධර්ම පුරුදු කරද්දී වයස 40 අයගේ දරුවන්ට වයස 80 වෙනවා. ඊට පස්සේ ආ හිතන අපි ගුණධර්ම මේ කාමයේ වරද හැසිරීමෙන් වළකින්න ඕනේ කියලා. එහෙම වෙනකොට වයස 80 අයගේ දරුවන්ගේ ආයුෂ වයස 120 160 වෙනවා. ඊට පස්සේ දෙමව්පියන් 160 වෙද්දී දරුවන්ගේ වයස ඊට වඩා දෙගුණයක් වෙනවා. එතකොට දෙමව්පියන්ගේ වයස වගේ දෙගුණයක් වෙවි වේගෙන් අවුරුදු 1000ක් දෙමව්පියන්ට වයස වෙද්දී දරුවන්ගේ වයස අවුරුදු 2000 වෙනවා. එතකොට ආයේ දෙමව්පිය ඒ දරුවෝ දෙමව්පිය වෙලා අවුරුදු 2000ක් ගත කරද්දී ඒ දරුවන්ගේ දරුවන්ගේ වයස අවුරුදු 4000 වෙනවා. මේ වගේ වේගෙන් වර්ධනය වෙලා අවුරුදු 80000 දක්වා මේ මිනිස්යන්ගේ ආයුෂ වෙනවා. හැබැයි මේකට කොච්චර කල්යයිද කියලා වර්ෂ වලින් අපට කිසිසේත්ම කියන්න බෑ. අන්නේ කාලෙදි තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට අද හෙට සිද්ධ වෙන එකක් අද හෙට අදට අද හෙට වෙන එකක් නෙමෙයි. එතකොට අපිට පේනවා පැහැදිලිවම අපට මේ ධර්මයේ ලබා ගන්න තියෙන අවස්ථාව මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් පමණයි. මේ ගෞතම බුද්ධ ශාසනයේ පමණයි. අපට වෙන කිසියම් ආකාරයක පේන තෙක් මානෙ වෙන අවස්ථාවක් තේරෙන්නේ නැහැ. හැබැයි මේ ජීවිතයේදී නැත්තම් මේ බුද්ධ ශාසනයේ මහන්සි වෙන එක්කිනාට මේ බුද්ධ ශාසනයේදී පුරන ලද ගුණ යම් මේකින් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ස්ථිර වශයෙන්ම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ අවබෝධ කරගන්න ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ මෙතේ බුදුන් පතාගෙන ධර්මයේ හැසිරීමෙන් නෙමෙයි. මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් හැසිරීම නිසායි. එතකොට මේ මේ බුද්ධ ශාසනයේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනා කියන අදහසින් මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්න ඕනේ කියන අදහසින්ම හිටියොත් අන්නේ ඒ අදහස මුදුන්පත් වෙන්න පුළුවන් මේ ජීවිතේ බැරි වුණොත් මේ බුදු ශාසනේ බැරි වුණොත් මෛත්‍රී බුදු ශාසනේ හැබැයි අපට මේ බුදු ශාසනයට තව තියෙන කාල පරිච්ඡේදය බැලුවාම මෛත්‍රී බුදු ශාසනයට පෙර අපට ධර්මය අවබෝධ කරගන්න ඉඩකඩ තියෙනවා ඒ තියෙන්නේ මිනිස් ලෝකයේ තුල නෙමෙයි. දිව්‍ය ලෝකයේ තුලයි. මොකද හේතුව දැන් බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම්පිරු රට ජම්බුද්වීපයේ කවුරුවත් දන්නේ නැහැ බුදු කෙනෙක් පාරමී පුරාගෙන ඒ රටේ ඉපදී ආත්මභාව ගානක් උපන්න කියලා ඒ රටේ කවුරුවත් දන්නේ නැහැ. අපි වෙස්සන්තර රජුරෝ ගැන දන්නවා. අපි වෙසන්ත රජුරු වාසය කරපු වංගගිරිය ගැන දන්නවා. අපි ඊළඟට සාම ජාතකය දන්නවා. ඒ කාලවල බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී ගත කළදී දන්නවා. නමුත් මේ මොහොත වෙද්දී ජම්බුද්දීප වාසීන් බුදු කෙනෙක් ගැන දන්නේ නැහැ. එක්තරා අවස්ථාවක මට කේරළී පිරිසක් මුණ ගැහුණා. ඒ පිරිස මගෙන් අහනවා මේ බුදුරජාණන් වහන්සේ කොහේ එක්කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ඒ කොහේ කෙනද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මේ නිසා අපට පේනවා බුදුරජාණන් වහන්සේ උපන් රටේ අයටත් අද බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාත්‍රයක්වත් හිමි වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් කෙරේ සිත පහදවා ගන්න තියෙන අවස්ථාව ඊ타මත්ම අල්පයි. ඉතින් මේ කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න තියෙන වාසනාව ඒ උපන් රටට නැහැ. මේ නිසා අපට ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලොකු වාසනාවක් ලැබිලා තියෙනවා. හැබැයි මම ඔබට කිව්වේ මේ මිනිස් ලෝකේ තියෙන බාධාව ගැනයි. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිහින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගිහින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ ආදී ධර්මයන් හොඳට ඉගෙනගෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සීල සංවරය ඇති කරගෙන ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්න කෙනෙක් දක්වන මහන්සිය කෙනෙකුගේ කැපවීම කෙනෙකුගේ ඒ සඳහා ඇති දායකත්වය ඒ සඳහා යොමු වීම තමයි එයාට ධර්මය අවබෝධ කරන්න බලපාන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින් පේනවා මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ සඳහන් වෙනවා උන්වහන්සේ පෙන්වා දෙන සංඛාරුප්පත්ති කියන සූත්‍රයේ යම් කිසි කෙනෙක් හිතනවා නම් දැන් ඔබට ප්‍රායෝගිකව තේරෙනවා ඇති මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න කියන අදහසේ කෙනෙක් ඉන්නකොට ඒ අදහස වළක්වන්න ඉන්නව ඕනතරම් පිරිසක්. ඒම කරන්න පුළුවන්ද ඔවා කොහේ කරන්නද කියලා ඒ බුද්ධ ශාසනය හිලා දකින්න විශාල පිරිසක් බෞද්ධයන් අතරේ ඉන්නවා. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ නෛර්යානික ගුණී හිලා දකින පිරිස වැඩි වුණාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ගුණය නෛර්යානික ගුණය කියලා කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ගුණය හිලා දකිමින් ඒ ඒ ධර්මයට අපහාස කරන පිරිස වැඩි වුණාම ධර්මයේ හැසිරෙන්න තියෙන උනන්දුව අඩු වෙලා යනවා. එතකොට ඒ උනන්දුව උනන්දු කරවන්න ඉන්න පිරිස අල්පයි. එතකොට මේ අල්ප පිරිසේ උනන්දුවෙන් ධර්මයේ හැසිරෙන්න දක්ෂ වෙන්නේ නුවණැති කෙනෙක් විතරයි. එහෙනම් පින්වතුනි මේ යුගයේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබා ගන්න අවස්ථාව හැමෝටම නැහැ. ඒ අවස්ථාව තියෙන්නේ නුවණැති කෙනෙකුට විතරයි. ඒ කියන්නේ නුවණැති කෙනා ඒ බුද්ධ දේශනාව ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතය හඳුනාගෙන තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ජීවිත පැවැත්ම මේ සසර ගමන මේ ඉපදෙමින් මැරෙමින් පැමිණි රටාව ආරම්භ වුණේ කවදාද කියලා කියන්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි ඔබ කොහොමද තථාගතයන් වහන්සේගේ ධර්මය සිතේ දරාගෙන ඉන්නේ? එතකොට එවෙලේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපි මේ ධර්මයේ දරාගෙන සිටින්නේ මෙහෙමයි භාග්‍යතුන් වහන්සේ අපිට වදාලා මහණෙනි මේ සසරේ ආරම්භක කෙලවරක් සොයන්න බෑ මෙතෙක්කල් ඔබ මේ සංසාරේ ඉපදේ ඉපදේ මෙරි මෙරි ගත කළ නිසා නානා ආත්මභාවයන්හි උපදින්න සිදුවීම නිසා වාර එක මිනිස් ලොව වාර එක තිරිසන් ලොව ආදී වශයෙන් ඉපදී ඉපද යන්න සිදුවීම නිසා ඒ ඒ උපන් අවස්ථාවලදී නොයේ කනතුරු වලින් ආපදා වලින් දඬුවම් ලැබීමෙන් මේ ශරීරයෙන් ගලා ගිය ලේ දහර මහා සාගර ජලයට වැඩි ඒ ආ ඒ ආත්මවල මේ නොයෙක් කාරණා නිසා හේතු නිසා හඬන්නට සිදුවීමෙන් ජලූ කඳුළු සාගර ජලයේ වැඩි ඒ නිසා මේ මේ උපදින මැරෙන සසර ගැන කලකිරෙන එකමයි හොඳ මෙන්න මේ වගේ ධර්මයක් භාග්‍යතුන් වහන්සේ අපි මතක තබාගෙන ඉන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සාදු සාදු පින්වත් මහණෙනි මා විසින් දේශනා කරන ලද ධර්මය ඔබ ඊටා හොඳින් දරාගෙන සිටිනවා. එහෙමනම් පින්වත්නි අපට පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා දිහා බැලුවාම අපි මේ ඉපදෙන මැරෙන සසරේ පැටලෙන්න පටන් ගත්ත දවස කවුරුවත්ම දන්නේ නැහැ. කාටවත්ම පේන්නේ නැහැ. ඊතරම්ම බවාන්තර කල්ප කල්පාන්තර ගණනක් අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරේ ඇවිදිමින් ආවා. සැරිසරා ආවා. සමහර විට manuss ලෝකේ අතරින් පතර අපි මිනිස්සු වෙලා උපන්නා. දිව්‍ය ලෝකේ අතරින් පතර අපි දෙවිවරු වෙලා උපන්නා. බොහෝ සෙයින් අපි പ്രേත ලෝකේ ඉපදිලා ඉන්නේ නැති. තිරිසන් අපායේ ඉපදිලා ඉන්නේ නැති. නිරේන ඉපදිලා ඉන්නේ නැති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ ලෝකේ ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ බලවත් වැඩි වෙද්දී ජනගහණේ වැඩි වෙනවා කිව්වා නිරේ වගේ කිව්වා. ඒතොර ඒකෙන් පේනවා මේ ලෝකේ වැඩිම ජනගහණේ සිටින්නේ නිරේ බව. ඉතින් මේ නිසා බොහෝ සත්වයන් නිරේ ගිහිල්ලා දුක් විඳිනවා. ඉතින් මෙවැනි ආකාරයේ දුක් අපිත් සංසාරේ ගෙවලා තියෙනවා. ඊළඟට තිරිසන් අපායේ ඉපදිලා තිරිසන් අපාය විඳින දුක් අපි සංසාරේ විඳලා තියෙනවා. ඊළඟට പ്രേත ලෝකයේ ඉපදිලා പ്രേත ලෝකයේ විඳින දුක් අපි සංසාරේ විඳලා තියෙනවා. මිනිස් ලෝකෙට ඇවිල්ලා මිනිස් ලෝකයේ විඳින දුක් අපි විඳලා තියෙනවා. දැන් අපේ මේ ගත කරන ජීවිතය දිහා බලමු. මේ අවුරුදු කීපය ඇතුළත අපි යුද්ධ කීයකට මුහුණ දුන්නද? ත්‍රස්තවාද කීයකට මුහුණ දුන්නද? අපි එක්තරා කාලයක දකුණේ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකෙදී අනන්ත අප්‍රමාණ පීඩාවටපත් වුණා. මරණේ පෙනී නොපෙනී ගියා. මරණේ පෙනී පෙනී නොපෙනී ගියා. ඊළඟට 30 අවුරුද්දක ආයේ මේ දෙමළ ත්‍රස්තවාදයකට මොන දුන්නා. ඒකෙදිත් අපි කීප අපේ මේ ජීවිත මරණේ පෙනිපෙනි නොපෙනී ගියා. ඊළඟට බොහෝ පිරිසක් උපන් පිරිසක් උපන් සත්වයන් මරණයටපත් උනේ නැද්ද? ඊළඟට ස්වභාවික විපත් ආවා. සුනාමිය ආවා. බලාපොරොත්තු නැහිත විදිහට මිනිස්සු මැරිලා ගියා. බෝවෙන රෝග ආවා. බෝවෙන රෝග වලට මැරිලා ගියා. ඊළඟට ගම් වතුර ආවා. ගම් වතුරට මැරිලා ගියා. දැන් මේ ඔක්කොම මිනිස් ලෝකයේ තුල අපි විඳින දුක් නෙවෙයිද? මේ මේ ආකාරයට දුක් විඳිද්දී අපට නොයෙක් විදියට කඳුළු හලන්න, ශෝක කරන්න සිද්ධ වෙනවා. අපට නොයෙක් විපත්ති වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් පින්වත්නි අප බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට කල්පනා කළ යුත්තේ මේ වගේ දෙයට මෝන දෙනකොට මේ තමයි මේ සසරේ ස්වභාවය මේ තමයි සසරේ හැටි මේ සසරේ හැටි ඊළඟට අපි අපිටම කතා කරගන්න ඕනේ මේ විදිහට තමයි මම මෙතෙක් කල් ගෙවාපු සසරේ ගත කොට තිබෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දුක් විඳින අය දකින විට නොයේ කරදර කම්කටොළු පීඩා විඳින අය දකින විට හිතන්න කියනවා මේ වගේ මං මේ සසරේ කොයි තරම් ඉන්න ඇද්ද මං මේ වගේ සංසාරේ කොයි තරම් ඉන්න ඇද්ද කියලා හිතන්න කිව්වා සැපසේ වාසය කරන අය දකිද්දී හිතන්න කිව්වා මම මේ වගේ සසරේ කොයිතරම් සැප විඳින්නේ නැද්ද කියලා. එහෙම හිතන්න කියලා කිව්වේ මොකද? මොකද මේ සැප දුක විඳ විඳ යන ගමනේ අවසානයක් නැහැ. එතකොට නුවණ තියෙන එක්කෙනා කල්පනා කරනවා එහෙනම් මේ සැප දුක විඳ විඳ අවසානයක් නැති සසරක පැටලූ අපට මෙයින් බේරෙන්නට අවස්ථාවක් නැද්ද කියලා ඔන්න විමසන්න පටන් ගන්නවා. ඒ විමසන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය විවෘත වෙන්නේ. ඒ විමසන කෙනාට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලැබෙනවා. මොකද්ද පණිවිඩය? ඔබ මේ සසරේ බොහෝ කල් ගතකොට තිබේ. ඔබ මේ සසරේ බොහෝ දුක් තිබේ. සසරේ ගමන් කිරීම නිසා ඔබ හෙළූ ලේ මහා සයුරේ ජලයට වැඩි සසරේ ගමන් කිරීම නිසා ඔබ හෙළූ කඳුළු මහා සයුරේ ජලයට වැඩි එසේනම් ඔන්න බුදුරජාණන් වහන්සේගේ දහමේ වටිනාකම අපට ලැබෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා අපි මේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සසරේ යන්නේ යම්කිසි දේව නිර්මාණයක් නිසා නොවේ. ඒ කියන්නේ යම්කිසි දෙවි කෙනෙකුගේ මැවිල්ලක් නිසා නොවේ. තමා විසින්ම හිතාමතා නිර්මාණය කරගත් දෙයක් නිසාත් නොවේ. ඉබේ හටගත් දෙයක් නිසාත් නොවේ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සසර ගමනට මේ තුන අදාළ නැහැ කියලා. මොකක්ද ඒ තුන? මේ සංසාර ගමන ඉපදීපදී මැරෙන මේ දුක් කඳුළු පිරි ගමන දේව නිර්මාණයක් නොවේ. මේ දුක් කඳුළු පිරි ගමන තමන්ගේ නිර්මාණයකුත් නොවේ. මේ දුක් කඳුළු පිරි ගමන ඉබේ හටගත් දෙයකුත් නොවේ. මේ විදියට මේ කරුණු තුنين නිදහස් වෙච්ච ගමන් විසඳුමක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ සිද්ධ වන්නේ ඔව් ඔබ තුල තියෙනවා මේ සංසාරයේට සකස් වෙච්ච හේතුවක්. මෙන්න මේ හේතුව නිසා හටගත්තු ඵලයක් තමයි ඔබේ මේ සැරිසරා යාම. ඔබ මේ භවයෙන් භවයට සැරිසරා යාම ඔබ තුල තියෙන හේතුවක් නිසා හටගත්තු ඵලයක්. ඔබ මේ හේතුව නැසූ දවසට ඔබ මේ හේතුව ප්‍රහාණය කරපු දවසට මේ සැරිසරා යාම අවසන් වෙයි. එතකොට අපට තේරෙනවා මේක දේව නිර්මාණයක් නම් කවදාවත් ඉබඳු විසඳුමක් ගන්න බෑ. තමන්ගේම නිර්මාණයක් නම් එන මෙච්චර විඳෝ විඳෝ යන්න දෙයක් නෑ තමන්ටම අවසන් කරගන්න පුළුවන්. ඉබේ හටගන්න දෙයක් නම් Tamanට ඒ වෙනුවෙන් කළ හැකි කිසිදු දෙයක් නැහැ. බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේව නිර්මාණයත් ඒ වගේම තමා විසින් කරන ලද්දේ කියන මතයත් ඒ වගේම ඉබේ සිදුවී තිබෙන සබහාදාමට අයත් දෙයක් කියන මතයත් කියන මේ මත තුනම අත්හල නිසා අපට ප්‍රකට වෙනවා හේතු නිසයි මේ හටගන්නේ හේතු නැතිවීමෙන් මේ නැතිවන්නේය මේ හේතුන් නිසා හටගන්න දේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ සත්වයාට ප්‍රධාන හේතුවක් තියෙනවා මේ සතර අපායේ වැටි වැටි යන්න ප්‍රධාන හේතුව තමයි සතර අපාය වැටි වැටි යන්න හේතු වෙන සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨියත් එක්ක බැඳුණු තව දෙකක් තියෙනවා. සීලපත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස. මේකෙදි පින්වත්නි මේ සක්කාය දිට්ඨිය කියලා කියන එක තමයි හැම තිස්සෙම මේ පුතත්ජන මිනිස්යාට බලවත් වෙන්නේ. පුදජන මිනිසයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබා නොගත් කෙනා කියන එකයි. උන්වහන්සේ හැමතිස්සෙම පෙන්වා දුන්නේ බාහිරෝ පුතුජනෝ කියලා. පුතජන කෙනා බාහිර කෙනෙක් කියලා. ඒ කියන්නේ පුතජන කෙනා ගෞතම සාසනයට ආйти නැති කෙනෙක් හැටියටයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආ බාහිර පුතජනෙක් කියලා. එතකොට පුතඥයා කියන වචනේ ආර්ථ දක්වලා තියෙන කොහොමද? එයා හැමතිස්සෙම වෙන වෙන පිලිසරණ හොයාගෙන යනවා. ආන්න ඒක තමයි පුතඥයාගේ ලක්ෂණය. වෙන වෙන පීඨ හොයාගෙන වෙන වෙන ශාස්ත්‍රූවරුන්ගේ මූණ බලවල යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පුතඥ භාවයේ සිටින සක්කාය දිට්ඨියෙන් යුතු කෙනා මෙයින් අත්මිදිනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා සම්මා දිට්ඨියට පැමිණීමෙන් මේ සක්කාය දිට්ඨිය තමයි අපිට තියෙන ලොකුම අර්බුදය. අපේ ලොකුම ක්ලේශය. මොකද මේ සක්කාය දිට්ඨිය නිසා හැම තිස්සෙම එක එක්කෙනා හිතෙන් හදාගන්නව තරඟයක්. හිතෙන් හදාගන්නවා මේ ඉදිරියට එන්න ආසාවක්. මේක වෙන්නේ සම්මාදිට්ඨියට ආපු නැති කෙනාට. එතකොට මේ සම්මාදිට්ඨියට ආපු නැති කෙනා සක්කාය දිට්ඨිය තුල ඉඳලා ලෝකේ දිහා බලද්දී එයාට පේන්නේ හැමෝම ඒ වගේ කියලා. ඒ කියන්නේ සක්කා දිට්ඨිය තුල ඉන්න එක්කිනාට පේන්නේ හැමෝම ඒ වගේ කියලා. මොකද ඒ තමයි තමන්ගේ කෝණේ. එතකොට සක්කාදිට්ඨිය තුලින් කවුරු හරි කෙනෙක් ලෝකෙ දිහා බලදියා එයා හිතින් තරගයකට ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙනවා. එතකොට එයා හැමතිස්සෙම හොයන්නේ අයිතියක්. එයා හැමතිස්සෙම හොයන්නේ සාධාරණයක්. එයා හැමතිස්සෙම හොයන්නේ Tamanට තැනක්. මේ Tamanට තැනක් හොයාගෙන Tamanගේ ප්‍රතිරූපයට තැනක් ගන්න කල්පනා කරන කෙනා දකින්නේ නැහැ මේ තමා කියලා කියන්නේ හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක් කියලා. එතකොට තමා හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක් කියලා දකින්න නැතුව තමාගෙනම අප්‍රමාණ ලෙස කල්පනා කරමින් තමාගෙනම තමන්ට තමයි වැටහෙන්නේ තමන්ට තමයි තේරෙන්නේ තමන් තමයි මේකේ හරි වැරද්ද දන්නේ තමන්ට තමයි මේ මේ තන ඕනේ කියලා හිතනකොට කාට හරි පිනක් නිසා තැනක් ලැබෙනවා නම් මොකක්ද සිද්ධ වන්නේ ඒ කෙනාට ඇති වෙනවා මේ මියත් මං වගේ මියත් මං වගේ කියලා හිතනවා හිතලා හිතනවා එහෙනම් මියත් මේ තරගයකට තමයි යන්නේ ඔන්න ඊර්ෂ්‍යාව හට ගන්නවා එතකොට මේ ඊර්ෂ්‍යාව හටගන්න හේතු වන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨියෙන්. මීට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේම සිද්ධ වෙනවා. ඔන්න පින් තියෙන කෙනාට ලාභ සත්කාර ලැබෙනවා. පින නැති කෙනා ලාභ සත්කාර උපද්දවන්න උපක්‍රම කරනවා. මේ උපක්‍රම කරද්දිත් ලාභ සත්කාර ලැබෙන්නේ නැතු යනවා. එතකොට අර ලාභ සත්කාර ලැබෙන එක්කනාට ඊර්ෂියා කරනවා. මොකද හිතන්නේ තමන් වගේ තමයි එයත් ලාභ සත්කාර උපද්දවන්න කල්පනා කළේ නමුත් එයාට ලැබුණා Tamanට ලැබුණේ නැහැ කියලා. ඒතර මේ වගේ සිතුවිලි හටගන්නේත් මොකෙන්ද? සක්කාය දිට්ඨිය. ඊළඟ එක තමයි හැමතිස්සෙම සක්කාය දිට්ඨිය තියෙන කෙනා ඉස්සරහට ගන්නේ Tamanගේ පැත්ත නිසා දැන් දෙමාපියෝ කියමු දෙමාපියෝ තුල තියෙන සක්කාදිට්ඨිය නිසා මොකද වෙන්නේ? දෙමාපිය හැමතිස්සෙම බලන්නේ දරුවෝ දිහා. කොයි දරුවද මට සලකන්නේ? කොයි දරුවද මගේ පැත්තේ ඉන්නේ? කොයි දරුවද මා වෙනුවෙන් ඉන්නේ කියලා එහිම බලාගෙන වාසය කරනවා. සක්කාය දිට්ඨිය තියෙන දරුවෝ කල්පනා කරනවා දෙමව්පියන්ගෙන් කොයි කොටසද මට වැඩිපුර ලැබෙන්නේ? මේ දෙමව්පියන්ගෙන් දෙමව්පියෝ කාටද අපි අතරේ වඩාත් ආදරේ මේක තමයි සක්කාය දිට්ඨියේ තියෙන දරුවන්ගේ සිටිවිලි සක්කාය දිට්ඨියේ තියෙන ආයතන ප්‍රධානියා බලන්නේ මගේ මේ ආයතනේ පවත්තන්න මට උදව් කරන කෙනා කවුද? කවුද මට ඔත්තු සපයන කෙනා? කවුද මගේ මගේ ජීවිතයට වඩාත් ඔව් උදව් කරන ලබා ගන්න පුළුවන් කෙනා කියලා කල්පනා කරනවා. එතකොට ඒ කෙනා කොටසකට විශේෂත්වයක් දක්වනවා කොටසක් කපා හරිනවා. මේක සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨියෙන්. සක්කාය දිට්ඨියේ තියෙන ආයතනයක ඉන්න පිරිසට මොකද වෙන්නේ? ඒ පිරිස අතරේ තරංගයක් ඇති වෙනවා. කාට හරි පිනක් නිසා, දක්ෂතාවය නිසා තැනක් ලැබෙනවා. එතකොට හිතනවා මේ කිනාට තැන ලැබුණා නම් එහෙනම් මටත් තැනක් ලැබිය යුතුයි කියලා එයා විවිධාකාර උපක්‍රම කරනවා. කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, ආර්බුද හදනවා. එහෙම කළා කොහොම හරි එයා තැනක් ලබා ගන්න පොරයකට එනවා. එතකොට සක්කා එතකොට අපට පින්වතුනි තේරෙනවා gedara තියෙනවා සක්කාය දිට්ඨියේ අර්බුද ආයතනයේ තියෙනවා සක්කාය දිට්ඨියේ අර්බුද ඊළඟට රටක තියෙනවා සක්කාය දිට්ඨියේ අර්බුද දේශපාලනයේ තියෙනවා සක්කාය දිට්ඨිය අරුබුද එහෙනම් සක්කාය දිට්ඨියෙන් මිදිච්ච තැනක තියෙන ලක්ෂණේ ඒ කොහේවත් නැහැ මේ සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනා මේ විඳවන්නේ සක්කාය දිට්ඨියෙන් කියලා දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට කෙනෙකුට එයා ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තමන් දිහා බලන්න. කවුරු දිහාද බලන්න කියලා උන්වහන්සේ වදාලේ එක්තරා අවස්ථාවක හරි ලස්සන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක අහිංසක අම්මා කෙනෙක් ඒක තාපසයෙක් ඇසුරු කරගෙන වාසය කළා. මේ තාපසයා බොහෝම මේ චාටු බස් කියමින් මේ අම්මා රවට්ටගෙන හිටියේ. මේ චාටු බස් කියන නිසා මේ අම්මට මේ තාපසයා කියන කරන හැම දෙයක්ම කරන්න සිද්ධ වුණා. දැන් මේ අම්මට පේනවා බුදුරජාණන් වහන්සේ වන්දනාවට ධර්මය අහන්න සවැත් නුවරට සෙනග ඇදීගෙන යනවා. සවැත් නුවරට සෙනග ඇදීගෙන යනකොට මේ අම්මට හරි ආසාවක් ඇති වුණා අනේ මටත් ආසයි බුදුරජාණන් වහන්සේ දැකලා බණ අහන්න. ඉතින් තාපසින් වහන්සේගෙන් ඇහුවා තාපසයන් වහන්සේ මං සවැත් නුවර යන්න 1000 යන්න එපා කිව්වා මතුරනවා කිව්වා. මතුරලා කිව්වම සෙනඟ ඔක්කොම සමත් නුවරට ඇදලා ජේතවනාරාමයට ඇදලා ගන්නේ ආවට්ටණී මායාව කියන මායාවකින් කිව්වා. එතකොට මේ තමන් අදහන කෙනා මෙහෙම කියනකොට අම්මාට සවැත් නුවරට යාමේ ආසාව නැති වෙලා ගියා. නමුත් මේ අම්මගේ මිතුරියන් ඉන්නව සවැත් නුවර යන. ඉතින් මේ අම්මයි මිතුරියන්ගේ අම්මට අහනවා අම්මා ගියේ නැද්ද මේ ධර්මයේ තේරුම් ගන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න දුර්ලභ අවස්ථාවක් නේ. මේ අම්මා නිස්සබ්ද ඉන්නවා. ආයමක් ඇහුවා. අහනකට අර චාටු බස් කියන තැනැත්තා මේ අම්මට නොයේ කාකාරී චාටු බස් කියලා බුදුරජාණන් වහන්සේගෙන් අපහැදෙව්වා. මේ අම්මා ආයේ නිස්සබ්ද වුණා. තුන්වෙනි වතාවෙත් ඇහුවා. ආයෙත් අපහැදෙව්වා. ඊට පස්සේ දවසක් මේ අම්මා කල්පනා කරනවා අනේ මට නම් බුදුරජාණන් වහන්සේගේ බණහන් යන්න විදියක් නෑ මේ එපා කියලා තියෙන්නේ අපේ මේ උපදෙස් දෙන උත්තමයා. ඒ නිසා මොකද කරන්නේ? පුතාට කිව්වා පුතේ පුතේ උඹවත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න පුතේ අපේ ගෙදරට වඩින්න කියලා මං දානේ පොඩ්ඩක් හදලා තියන්නම් කිව්වා. දැන් මේ පුතත් යන්න බයයි කෙලින්ම. දැන් බලන්න මේ බය කරගෙන ආගම් අදහන්න ගිහිල්ලා මිනිස්සුන්ට වෙන දේ. ඊට පස්සේ ඒ ආයතනවල බය වෙලා හිර වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ බය කරගෙන හිර කරගෙන හිටියා. පුතාත් බයට ගියා. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි අපේ අම්මා කිව්වා බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කරන්න කියලා. මොනවා? නුඹලාගේ අම්මා කිව්වා ඊට පස්සේ කියනවා අනේ රත්තරන් පුතේ යන්න නම් එපා. ගියොත් අල්ල මහාන කරයි කිව්වා. අනේ ස්වාමිනී එහෙම කියන්න බෑ මං යන්න ඕනේ අම්මා මට ගහයි කියව නැත්තම්. එහෙනම් පුතේ ඔයා යන්න ගිහිල්ලා ආරාධනා කරලා ඈත පාරකින් එන්න කියන්න. එතකොට ඔව් ශ්‍රමණ ගෞතමයන්ට දානෙත් වරදී කිව්වා. එතකොට බලන්න පින්වත් මේ සක්කාදිට්ඨියෙන් බැටකෑම නිසා මිනිසුන්ට පින් කරගන්න තියෙන අවස්ථා කොයිතරම් අහිමි වෙලා යනවද? මේ පුතත් ගිහිල්ලා අර ඈත පාරක් කිව්වා. බුදුරජාණන් වහන්සේට පාර වරද්දන්න මේ ලෝකේ කාටවත් බෑ. එතකොට මේ මේ තාපසයා කල්පනා කළා ශ්‍රමණ ගෞතමයන් නිර්දිමත්. 이르දියෙන් හරි වෙලාවට වඩින්. ඒ නිසා කෝකටත් මං වේලපයින් ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මේ gedara සිද්ධ වෙන්නේ. හොරෙන්ම ගියා. ඒ අම්මා කුස්සිය උයනවා. ළමයා කවුරුත් ගෙදර පේන්නේ නැහැ. හිමීට ගිහිල්ලා ගේ ඇතුළට රිංගුවා. රිංගල කාමරයක හැංගුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ අම්මා ඊටාම ශ්‍රද්ධාවෙන් දානේ පූජා කළා. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන කරුණු කියාගෙන යනකොට මේ අම්මට පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙලා ඉතා මහා හඬින් සාදු කිව්වා. දැන් මේක අහගෙන ඉති අර කාමරය ඇතුළේ ඉන්න තාපසයා. දැන් තාපසයාගේ දාඩිය දාලා දත් කూరు කාලා දත් ගෙවිලා හරි අමාරුවෙන් ඉන්න මේ තාපසයා ඉවස ගන්න බැරි වුණා. බැරි වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී උන් ඉදිරියට පැන්නා. දැන් බලන්න මේ හිරියොතක් නැතිකම තන නොතන නොබලා මේ නිന്ദා අපහාස කරන්න මේ සක්කාය දිට්ඨිය තියෙන කෙනා පෙළඹෙන හැටි බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැනලා අර පින්වත් අම්මාට බැනගෙන බැනගෙන බැනගෙන ගියා. මේ අම්මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මියා මෑස් ලොකු කරලා බැලුව තාපසින්නා සිටියා. අම්මට දැන් හෝ ගාලා ඇඬෙනවා. අම්මගේ තිබිච්ච තැම්පස් සිත විසිර ගියා. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාතාවක් අම්මාට කිව්වා. අම්මට කිව්වා අම්මා මෙන්න මේක අහගන්න. නපාරේසං විලෝමානී නපරේ සංකතා කතං අත්තනෝව අවික්ඛේය කතානියකතානිච බුදුරජාන් වහන්සේ දේශනා කළ අම්මා ඔය එක එක්කිනා කියන ඒවා ඔය එක එක්කිනා කරපු දේවල් ඔය එක එක්කිනා කියපු දේවල් ඕවා හිතන්න එපා කිව්වා දැන් බලන්න අපිට කොයිතරම් වටිනා උපදේශයක් මේ ධර්මයේ හොයාගෙන ඉන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙනවද? ඒ කියන්නේ අම්මා හිටියේ ඊ타මත්ම දුෂ්කර අවස්ථාවක. අම්මා සිහිනින්වත් බලාපොරොත්තුුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ අසත්පුරුෂ කෙනා මේ විදියට නිନ୍ଦා අපහාස කරයි කියලා. දම්පැන් දීපු, වැඳුම් පුදුම් කරපු කෙනා මේ විදියට කරා කියලා. නමුත් ඒක සිද්ධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔය එක එක්කිනා කියන කරන ඒවා අපහාස කරන ඒවා ඒව ගණන් ගන්න එපා කිව්වා. දැන් මේකේ අපිට තියෙන හොඳම දේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඔය බුදු වදන ධර්මයේ සොයන්න යන කෙනා මතක තබාගෙන සිටින්න ඕනේ. ඇයි ඒක ගණන් ගත්තොත් මොකද වෙන්නේ? දැන් අරම්මගේ සිත අවුල් වුණා. හඬා වැටුණා. ඒ මොකද හේතුව? අර බැනපු දේ හිතට ගත්තා ගණන් ගත්තා පිළිගත්තා බුදුරජාණන් වහන්සේ වදාළේ බාහිර ශබ්දබද්ද පිළිගන්න එපා කිව්වා අත්නාව අවික්ඛේය කතානියක තානිච උන්වහන්සේ වදාළ මොකද්ද තමා කළ දේ තමා කළ දේ දිස බලන්න තමාට කරගන්න බැරි උදේ දෙස බලන්න එතකොට තමා දෙසම බලන්න. අත්තනාව තමා දෙසම බලන්න. තමාට කරගන්න බැරි බලන්න. තමාට කරගන්න නොහැකි උදේ බලන්න. මේ බණපදේ අහනකොට අර අම්මගේ දුක, ශෝකය, කනගාටුව, හිත වේදනාව සියල්ලම පහ වෙලා ගියා. සියල්ල පහ වෙලා ගිහිල්ලා අම්මාට හරි සතුටක් ඒ අම්මගේ සිතේ ඇති වුණා. ඊට පස්සේ අම්මා ඊටාම සන්තෝෂෙන් ධර්මය ඇහුවා. ඒ අම්මා සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා. එහෙමනම් සක්කාය දිට්ඨියෙන් නිදහස් වන්න කැමති කෙනා අත්තනාව අවික්කේය. තමා දෙසම බැලිය යුතුය. මේ තමා දෙස නොබලා මේ කරන්න බෑ. මොකද හේතුව බාහිර ලෝකයේ කවදත් ශබ්ද තියෙනවා. බාහිර ලෝකයේ ශබ්දවල අවසානයක් කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ ලෝකේට උවමනා දේ විතරක් ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමාදිසම බලන්න තමාදිස බලද්දී උන්වහන්සේ අපට මනාකොට පෙන්වා දෙනවා මහණෙනි මේ බලන්න මේ ශරීරයේ හැදිලා තියෙනවා ධාතු හතරකින්. මේ ශරීරයේ හැදිලා තියෙනවා ධාතු හතරකින්. මොනවද ඒ ධාතු හතර? පඨවි ධාතු පොළවට පස්සේ යන දෙයින් මේ ශරීරය හැදිලා තියෙනවා. ආපෝ ධාතු වතුරේ දීවි යන දෙයින් මේ ශරීරය හැදිලා තියෙනවා. තේජෝ ධාතු ඔව් රස්නේ දෙයින් මේ ශරීරය හැදිලා තියෙනවා. වායෝ ධාතු හුළඟී හමාගෙන යන දෙයින් මේ ශරීරේ හැදිලා තියෙනවා. මේන් හැදිලා තියෙන මේ ශරීරේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ගොරෝසු ශරීරයේ පෝෂණය කරන්න අපි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්ම ආහාරයට ගන්නවා. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් ආහාරයට ගනිද්දී එතකොට පෝෂණය වෙන්නේ මේ සතර මා ධාතුගෙන් හටගත්තු ශරීරයයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ශරීරයේ රෝග හට නොගත්තු රෝග හට නොගන්නා තැනක් නැහැ. උන්වහන්සේ දේශනා කළේ රෝග රෝග පීඩා හටගන්න කැදෙල්ලක් වගේ කිව්වා. මේ ශරීරේ රෝග නිඩ්ඩන් පබංගුරන් මේක වහාම විනාශ වෙන එකක් කිව්වා. දැන් වතුරේ ගිලිලා විනාඩි 5ක් හිටියොත් විනාශ වෙනවා. ගින්නට අහු වුණොත් විනාශ වෙනවා. අවියාවුදයකට අහු වුණොත් විනාශ වෙනවා. සතෙකුගේ විසකට අහු වුණොත් විනාශ වෙනවා. විස බීජයකට අහු වුණොත් විනාශ වෙනවා. ඒ නිසා මේ ශාරීරියේ පබංගුණන් වහා බිදී යන දෙයක්. එතකොට දැන් අපි මේ සක්කාදිට්ඨිය තුලින් ගෞරවය හොයන්නේ අපි හිතට ගෞරවය ගන්න හදන්නේ ශරීරය ඉස්සරහට දාගෙන නේද? අපි සම්මාන සත්කාර පිළිගැනීලි මේ සියලුම දේ අපි ගන්නෙ මේ මේ ශරීරයේ ඉස්සරහට දාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආකාරයට මේ ශරීරයේ ධාතු කොටස් වල යුක්තයි. නැසී වෙනසී දෙන් යුක්තයි කියලා සිතලා කල්පනා කරලා නුවණින් විමසන කෙනා ඒ කෙනා හිතනවා ඒකාන්තයෙන්ම මම නැසී වෙනසී යන ශරීරයකින් යුක්තයි. අන්න එහෙම බලද්දී යාට පේනවා මෙරිණ අය. එයාට පේනවා වයසට යන අය. එයාට පේනවා මේ ලෝකේ සක්කාය දිට්ඨිය තුල ඉඳලා තමන්ට නමක් ගන්න වෙහස මහන්සි වෙලා ඒ ඔක්කොම දාලා ගියාය. කීර්ති සම්මාන සත්කාර උදෙසා මේ ශරීරයේ ඉස්සරහට ගන්න අර මහන්සි විචය කී දෙනෙක් මේ මේ ලෝකේ හිටියාද? ඒ සියලුම දෙනා මරණයටපත් වුණා. එතකොට මේ මරණයටපත් වෙච්ච අය කවුරුවත් ඒ සියලු සත්කාර සම්මාන නම්බු නාම මොකවත් අරගෙන ගියේ නැහැ. ඊළඟට පේනවා සමහර අයට වයසට ගිහිල්ලා වයසට ගිහිල්ලා හොඳටම මහලු වෙලා ඇවිද ගන්න බැරුව ඇඳේ වැටිලා මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. එතකොට මේ වගේ ශරීරයක් නේද මටත් තියෙන්නේ කියලා නෝනෙන් විමසනකට අර කෙනාගේ සක්කාය දිට්ඨියේ රූපේ ගැන තිබිච්ච කොටස ප්‍රහාණය වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මිනිස්යාම තිස්සෙම සත්වයා මුලා වෙනවා වින්දනයේට. වින්දනයේට මුලා වෙනකොට එයා සැප වින්දනයේටත් මුලා වෙනවා දුක් වින්දනයේටත් මුලා වෙනවා උපේක්ෂාවට මුලා වෙනවා. එයා නුවණින් කල්පනා කරනවා මේ විඳින සැපය සැනකින් නැසී යන ආකාරය. විඳින දුක නැති යන ආකාරය. විඳින උපේක්ෂාව නැති වෙන ආකාරය. ඊළඟට යා නෝනින් ලෝකෙ දිහත් බලනවා. එයාට පේනවා වෙලාකට සන්තෝෂෙන් ඉන්න එක්කෙනා ආය දවසක පේන ඔයා දුකින් ඉන්නවා. ආය දවසක පේන ඔයා උපේක්ෂාවෙන් ඉන්නවා. එතකොට එහෙමනම් අපිට පේනවා බාහිර ලෝකයේ පුරාවටත් ඒ අය ඔව් විඳින සැප නැති වෙලා යනවා විඳින දුක නැති වෙලා යනවා උපේක්ෂාව නැති වෙලා යනවා. එහෙමනම් මේ නැති වී යන විඳීමක් නේ තියෙන්නේ කියලා නුවණෙන් විමසනකොට අර සක්කාය දිට්ඨිය විඳීම මුල් කරගෙන හටගන්න එක ඒ කෙනාගේ නැති වෙලා යනවා. ඊළඟට ඒ කෙනා කල්පනා කරනවා මේ ලෝකේ අපි එක එක්කෙනා හඳුනා ගන්නවා. මේ හඳුනා ගන්න කෙනා කලක් යනකොට යාගේ අර ලස්සන රූපේ නෑ. අර ලස්සන හඬ නෑ. එයාගේ කීර්ති නැහැ. එයාට තිබිච්ච දැනුම් ශක්තිය මතකේ නැහැ. එයාගේ කල්පනාව නැහැ. එයාට අන්තිමට රස නීරස දැනෙන්නේ නැහැ. අන්තිමට මේ ඇඟට ස්පර්ශ දැනෙන්නේ නැහැ. හිතන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අනේ එහෙනම් මේ සංඥාව මේ විදියට වෙනස් වෙලා යන දෙයක්ද කියලා නුවණින් කල්පනා කරන්න පටන් ගනිද්දී එයාගේ සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. ඊළඟට කල්පනා කරලා බලද්දී මිනිස්සු මේ ලෝකේ එක එක්කෙනා එක එක වෙලාවට එක එක විදිහට හිතන්නේ. මේ දැන් හොඳයි කියපු එක මේ දැන් අතාරිනවා. මේ දැන් නරකයි කියපු එක මේ දැන් පිළිගන්නවා. මේ වගේ මේ වහා වෙනස් වෙවි මේ මිනිස්යන් වාසය කරනවා. මේගොල්ලන්ගේ චේතනා වෙනස් වෙනවා නේද? මේ අයගේ චේතනා එකම ආකාරයකට පවතින්නේ නෑ නේද? රූපේ ගැන හිතන චේතනාත් වෙනස් වෙලා යනවා නේද? ශබ්දේ ගැන හිතන චේතනාත් වෙනස් වෙලා යනවා නේද? ගඳ සුවඳ ගැන හිතන චේතනාත් වෙනස් වෙලා යනවා නේද? රසය ගැන හිතන චේතනාත් වෙනස් වෙලා යනවා නේද? පාස ගැන හිතන චේතනාත් වෙනස් වෙලා යනවා. හිතන ඒවත් එතකොට ඒ කෙනාට මේ චේතනා ගැනත් සංස්කාර ගැනත් හිතන එහෙනම් මේ මා තුල යම් වෙනසක් ඇති වෙනවාද මේ විදියමයි බාහිර අනිත්‍ය ඇතුළත්. එහෙමනම් මෙතන කාටවත් මේ අනිත්‍යෙන් මිදෙන්න පුළුවන් වෙලා නැහැ. එතකොට තමන් හිතන දේ තුල තමන් මවා ගන්නවා නම් මාන්නයක්. චේතනා පහල කර කර තමන්ට තේරෙනවා මම මේ පහල කරන්නේ අනිත්‍ය වූ චේතනානි කියලා තේරුම් ගත්තු කෙනා සංස්කාර නිසා හටගන්න සක්කාදිට්ඨියනොත් ඒ සක්කාදිට්ඨියනොත් යා නිදහස් වෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විඥාණය ගැන නුවණින් විමසන්න කියලා. ද විඥාණය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මිසක් වෙන ක්‍රමයකින් අපට තෝරා ගන්න විදියක් නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ දැන් අපට පෙනීමේ හැකියාවට උදව් කරන ප්‍රබල දේ විඥාණය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇහැ තිබුණත් හොඳට පේන ඇහැට රූපයක් හමුවට ආවත් ඇහි මේ මානසිකාරේ නැත්තම් ඇහි විඥාණය හටගන්නේ නැහැ කියලා. දැන් මේකට හොඳම සාක්ෂියක් තමයි ඉස්සර මේට අවුරුදු කීපයකට ඉස්සර වෙලා දකුණු ඉන්දියාවේ තිරුවන්න මලයි කියන ප්‍රදේශෙ හිටියා රමණ කියලා සාධුවරයෙක්. රමණ මහරිෂි කියලා සාධුවරයෙක් හිටියා. මේ සාධුවරයා කාලයක් තිස්සේ ඇස් සැරගෙන භාවනා කළේ. ඊට පස්සේ මේ සාධුවරයා යම්කිසි අරූප ධානයකට වගේපත් වුණා. පත් වෙලා දැන් ඇස් අරගෙන පැය ගාණක් ඉන්නවා. දැන් මෙයා ඉස්සරහට එනවා නානා මාදිලි අය. මෙයාට කිසි දෙයක් පේන්නේ නැහැ. ඒතර ඇස් දෙකත් හොඳට තියෙනවා. ඇහැ ඉස්සරහට රූපෙත් තියෙනවා. නමුත් මානසිකාරය වෙන දෙයකට ගිහිල්ලා නිසා මානසිකාරය ඇහැට සම්බන්ධ වෙලා නැති නිසා ඇයි විඥානය හටගන්නේ ඊට පස්සේ මෙයාට මෙයා සමාධියෙන් මිදෙනවා. ඒ අරූප ධානයෙන් මිදිච්ච ගමන් ඔන්න මානසිකාරේ වැඩ කරන්න ගන්නකොට ඔන්න ඇස්පිය හෙලලා බල බලනකොට ඔන්න පේනවා. ඊට පස්සේ අනිත් අයගෙන් අහන ඔයා කොයි වෙලාවෙද ආවේ? දැන් දාවේ ගොඩක් වෙලාද? එතකොට බලන්න එහෙමනම් මේ ඒ මානසිකාරයේ තුල විඥානයේ පහළ නොවන තාක් ඇහැ තිබුණත් ඇහැ ඉදිරියට රූප වැටුණත් පේන්නේ නැහැ. මේ නිසා ඇහි හටගන්න විඥාණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා විඥා ඒ විඥාණය. ඒ විඥාණය එතකොට ඇහි හටගන්නවා. ඒ විදිහටම විඥාණය කනේ හටගන්නවා. විඥාණය නාසයේ හටගන්නවා. විඥාණය දිවේ හටගන්නවා. විඥාණය ශරීරයේ හටගන්නවා. විඥාණය මනසේ හටගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඥානය අනිත්‍යයි කියලා. මේ විඥානය වෙනස් වෙලා යනවා කියලා. දැන් ඔන්න අපි ඇහි හටගන්න විඥානය වෙනස් වෙන නිසා තමයි අපිට මේ එක එක හැඩ වර්ණ ඔක්කොම පේන්නේ. කනේ හටගන්න විඥානයේ වෙනස් වෙවි යන නිසායි අපිට මේ ශබ්ද ඇහෙන්නේ. නාසයේ හටගන්න විඥානය වෙනස් වෙවි යන නිසායි අපිට මේ ගඳ සුවඳ දැනෙන්නේ. දිවේ හටගන්න විඥාණය වෙනස් වෙවි යන නිසා අපිට රස විවිධ රස දැනෙන්නේ. ශරීරයේ හටගන්න විඥාණය වෙනස් වෙවි යන නිසායි අපිට මේ ශරීරයේ විවිධ පහස දැනෙන්නේ. මනසේ හටගන්නා විඥාණය වෙනස් වෙවි තියෙන නිසා මේ විවිධ සිතුවිලි මනසේ ඇති වෙන බව අපි දැනගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ විඥාණය අනිත්‍යයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට රූපේ ගැන වේදනා ගැන සංඥා ගැන සංස්කාර ගැන විඥාන ගැනත් නෝනෙන් විමසලා ඒ සක්කාදිට්ඨියෙන් නිදහස් වෙච්ච කෝටි ගාණක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි හිටියා. ඒ ඒ ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? සැවැත් නුවර කෝටි 7ක ජනකායක් වාසය කරලා තියෙනවා. මේ සත් කෝටියක ජනතාවගෙන් කෝටි 5ක් බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ. එතකොට මේ කෝටි 5ම මහාන වෙලා නෙමෙයි හිටියේ. බොහෝ පිරිසක් වාසය කළේ ගිහි ගෙදර. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න අයට මේ ධර්මයට අපහාස කරන, නිඳා කරන අය කියනවා මේ ගිහි ගෙදර ඉඳලා ධර්මය අවබෝධ කරගන්න බෑ. මේ ගිහි ගෙදර ධර්මයේ සීකර ගන්න බෑ. එතකොට මේ ගිහි ගෙදර ධර්මයේ සීකර ගන්න බෑ බෑ කියලා ගරහන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට ගිහි ගෙදර වාසය කරමින් ධර්මය අවබෝධ කරගන්න බෑ බෑ කියලා ගරහන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගිහි ගෙදර ගත කරලා ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා ගරහන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි ගෙදර වාසය කරමින් ධර්මය අවබෝධ කළ ශ්‍රාවකයන්ට දැන් අපිට පේනවා සක්කාය දිට්ඨියෙන් තොරව බිම්බිසාර රජුරුව වාසය කළේ දැන් බලන්න බිම්බිසාර රජතුමා තමන්ගේ රාජ්‍ය තමන්ගේ එකම පුත්‍රයාට ලබා දුන්නා. කොච්චර මේ රජතුමාට පුත්‍ර ස්නේහය තියෙනවද කියන්නේ මේ බිම්බිසාර රජතුමාගේ මේ පුතා සංසාරේ පතාගෙන ආපු සතුරේ මේ මව කුසට ඒ දරුවා ආපු වෙලාවේ ඒ අම්මාට ඇතිවෙච්ච දොළ දුක මොකද්ද? රාජ්‍යරුවන්ගේ උරේ පලා ලේ බොන්න. මේ මේ බිසව හැඬු කඳුලෙන් වාසය කළා මේක කටින් නොකිය. ඊට පස්සේ රජුරෝ ඇසුවට පස්සේ කිව්වා නෑ මට මේම හිතක් තියෙනවා කිව්වා. ඊට පස්සේ රජුරෝ හා කමක් නෑ කියලා උරේ තුවාල කරලා ලේ බොන්න දුන්නා. ඊට පස්සේ නිමිති පාඨකයෝ කිව්වා මේ පුතා මහා පියාට විනාශ කරනවා කියලා මෙයාට නම තිබ්බා අජාත සත්තු නූපන් සතුරා කියලා. මාව කුසීමයි නම වැටුනේ. ඉතින් බලන්න මේ විනාශයේ දැන දැන මේ පුතාව ඝාතනය කළේ නෑ. එක්තරා අවස්ථාවක් තියෙන මේ බිසව මේ බබා මව කුසේ ඉඳෙද්දී ගිහිල්ලා අඹ ගහක මව කුස අතුල්ලලා තියෙනවා මේ ගැබ නසන්න හිතාගෙන. එතනට කියන්නේ මද්ද කුච්චි කියලා. ඒ කුස මැද්ද තැන. ඒ කොටස සම්පූර්ණ බිම්බිසාර රජතුමා මිගදායක කළ සංඝයාට පූජා කළා. ඉතින් ඒබඳු ආකාරයේ ඉඳලා ඒ දරුවා උපන්නා. ඉපදිලා ඒ දරුවා වැඩුණා. ඒ ඒ වැඩිලා තමයි ඔන්න බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙද්දී පියා ඔන්න මේ දරුවා මේ දේවදත්තගේ ශ්‍රාවකෙක් වුණා. බලන මේ සංසාරේ වෙන දේවල් කර්ම විපාක සකස් වෙලා යන ආකාරය එතකොට කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් බිම්බිසාර රජුරු සක්කාය දිට්ඨියෙන් තොරව වාසය කරපු නිසා බිම්බිසාර රජුරු කෝ බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් මාව බේරුවද කෝ මාව ආරක්ෂා කරාද කියලා පිරිහුනේ නැහැ. දැනගත්ත බුදුරජාණන් වහන්සේ මේ නිසාමයි මේ සංසාරෙන් එතර වෙන්න කිව්වේ. දැන් බලන්න අපි සෝමාවතී පින්කම කරද්දී වැස්සා. සක්කාය දිට්ඨිය තියෙන අය ගරහන්න පටන් ගත්ත සක්කාය දිට්ඨිය පිටලා කෝ සිල්ලතුන් හිටියානම් වැස්ස නවතින්න එපායයි. කෝ සිල්වත් පිරිසක් නම් ওই ලක්ෂ ගානක් හිටියේ වැස්ස නවතින්න එපායයි. පීඩා නොවන්න එපායයි කියලා අපහාස කළා. එතකොට මේ අපහාස කළේ සම්මා දිට්ඨියට ආපු නැති පිරිසයි. සම්මා දිට්ඨිය කුමක්ද කියා නොදන්නා පිරිසයි. නමුත් මේ බලන්න එතකොට මේ බැටකන්නේ අය කුමක් නිසාද? තමා තුල ඇති සක්කාය දිට්ඨිය නිසා. මේ සක්කාය දිට්ඨිය අනතුර තමයි මේ සක්කාය දිට්ඨිය විසින් තමාව සතර අපායට අරගෙන යනවා. සතර අපායට අරගෙන යනවා. දැන් සෝමාවති පින්කමේ පිනට ගැරහුව අය රැස්කලේ පව් මිසක් පින් නෙමෙයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒකට එයට කම්පා නොවි ඒ පින රැස් කළා. ඒ පිනෙන් සතුටු වුණා. ඒ පින අනුමෝදන් වුණා. දැන් බලන්න මේකෙන් අපට පේනවා මේ සක්කාය දිට්ඨියෙන් බැහැරව කල්පනා කරන්න පුළුවන් කෙනාට තමයි ධර්මයේ පිහිට වෙන්නේ. සක්කාය දිට්ඨියෙන් බැහැරව හිතන කෙනාට තමයි ධර්මයේ ලැබෙන්නේ. සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනා දකින්නේම තරංගයක්. සක්කාදිට්ඨි තුල කෙනෙක් දකින්න කොහොමද? අන්න ලක්ෂ ගාණක් අසවලා පිටිපස්සෙන් යනවා. අපේ පස්සෙන් කවුරුත් නැහැ. ඒ මොකද්ද? සක්කාය දිට්ඨිය. අපි ළඟට එන්නේ නැහැ. අසවලා ළඟට යනවා. එතකොට මේ සක්කාය දිට්ඨි නැති කෙනා හිතන්නේ මේ යන්නේ පින් කරගන්නයි. මේ යන්නේ ධර්මේ කරා. එතකොට මේ යන්නේ පින් කරගන්නයි. මේ යන්නේ ධර්මේ කරා කියලා පේන්නේ නැත්තේ මොකෙන්ද ඒ වැහින්නේ? සක්කාය දිට්ඨියෙන් වැහෙන්නේ. සක්කාය දිට්ඨියෙන් වැහුණට පස්සේ ඒ කෙනාට ඔන්න අහිමි වෙනවා පින. සක්කාය දිට්ඨිය අහිමුණාට පස්සේ පින අහිමුණාට පස්සේ පින් කරන කෙනාට බාධා කරන්නමයි කල්පනා කරන්නේ. එතකොට පිනට බාධා කරමින් රැස් කරගත හැකි පිනක් නැත. පිනකට අකුල් හෙලමින් රැස් කරගත හැකි පිනක් නැත. පිනකට හිරිහැර කරමින් රැස් කරගති පිනක් පිනක් නැත. දැන් සුවමාවතී පින්කමේදී අපි දකිනවා කාටවත් පෙනුන්නේ ලක්ෂ ගාණක් තෙමිතිමි බුදුන් වැඳේක. ඒ ඒ ආශ්චර්ය මොකද්ද? මොකද්ද එතන තිබිච්ච ආශ්චර්ය? අලි 150ක් වට කරලා තියතියා. නමුත් කිසිම අලියෙකුගෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. යාන වාහන 30 40000ක් තියෙනවා. එහෙනම් අලි පිටිපස්සෙන් ඇවිල්ලා ඒක වාහනයකටවත් හානි කළේ නෑ. මේ මහා වනාන්තරයේ අබේ භූමියේ විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්ක තමයි භයානක සර්පයන් පොළොංගු මාවිල්ලු ආදී සතුන්ගෙන් පිරලා ඉන්නේ. කාවවත් ගෝනුස්සෙක් කෑවේ නැහැ. පත්‍යයෙක් කෑවේ නැහැ. පොළගෙක් කෑවේ නැහැ. නායක දෂ්ටකලේ නැහැ. මේ පුදුමයක් නෙවෙයිද? කිසිම මාධ්‍යයක් මේ දැක්කෙත් නැහැ. ඒ සියලු දෙනා නැති ගම් වතුරක් මැව්වා. මවල අපහාස කරලා තමන්ගේ ප්‍රදේශයට ගම් වතුර ගත්තා. නැති තදබදයක් මවලා තමන්ගේ ප්‍රදේශයට තදබදෙත් ගත්තා. ඒ තදබදයට අපහාස කළා මිසක් ඒක උනේ කොහොමද කියලා කල්පනා කළේ නැහැ. දැන් බලන්න මේ චූටි මේ මේ වාහන හතර පහක් යන පුළ මේ පාරවල් වල තදබදේ පැය ගණන් තියෙනවා. එතන පොඩි පාරේ එක වාහනයක් යන පාරේ වාහන ගාල් වලින් එකපාරට අවිනීත රියදුරන් වේගෙන් යන්න තමන්ගේ ඊළඟ හයරකට යන්න තෙර පාගන හිතුවක්කාර විදිහට පාරට වාහන දැම්මා. මේ තදබදේ ලේසියෙන් නවත්තන්න පුළුවන්ද? පැය ගානක තදබදය ආපදා කළමනාකරණය කියන ආයතනෙන් බොරුවක් මවාපෑවා ගම් වතුරට හිර වෙලා ලක්ෂ 4ක් ඉන්නවා කියලා. මේ බොරු නැති ආපදාවක් මාව අපාලා ගම් වතුරත් ගත්තා. අපහසත් ගත්තා. ඉතින් මේ නිසා මේ වගේ දේව කෝප ලබා ගත්තේ පිනට ගැරහීම නිසා. ඉතින් මේ නිසා පින්වතුනි මේ පිනට ගරහන්නේ කවුද? සක්කාය දිට්ඨියේ තියෙන බාල ජනයා. මේ නිසා අපිට තියෙන ලොකුම අනතුර තමයි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය අනතුරෙන් මිදෙන්න නම් අපි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නම ඕනේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් තියෙන වාසිය ඊළඟ දෙකත් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච ගමන් සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. හැම මාධ්‍යකෙම රාහු කාලය කියනවා. ඒ සීලබ්බත පරාමාසයට කිසිම ආකාරයක බාධාවක් නැහැ. ඔන්න සක්කාය දිට්ඨිය හැටි. හැම මාධ්‍යකම කේන්දර සරණ යන්න උගන්වනවා. නැකත් නිමිති සරණ යන්න උගන්වනවා. උළුහව ජනේල් ගලෝ ගලෝ හරවලා පිටවන්න උගන්වනවා. මේව මිත්‍යා දෘෂ්ටිය කියලා කවුරුවත් දන්නේ නැහැ. අපූර්වට සීලබ්බත පරාමාසයේ මිනිසුන්ව පිහිටවනවා. ඇතැම් මාධ්‍ය විසින් උදේට වේදය අහන්න සලස්සනවා. වේද ශ්ලෝක. අපූර්වට සීලබ්බත පරාමාස වලට මිනිසුන්ගේ පුහිටවන මාධ්‍යයට සෝමාවතියට ලක්ෂ ගාණක් පැමිණ වන්දනා කිරීම ඉවසිය නොහැකි වදයක් වුණා. මේන් අපට පේනවා මේ මාධ්‍ය කොයිතරම් පිරිහිලා මේ මාධ්‍ය මොනතරම් සක්කාය දිට්ඨිය තුල අන්ධ බාල පුතජන තත්වයට පත් වෙලා තියෙනවාද කියලා. ඉතින් මේ පුතජන තත්වය තුල ලබා ගන්න කිසිම වාසියක් ඒ කාටවත් නැහැ. ඒ හැමෝටම තියෙන తాවකාලික රැකියාවක්. ඒ తాවකාලික රැකියාවෙන් පිනක් නෙමේ රැස්කලේ පවක්. ඉතින් මේ නිසා මේ తాවකාලික බව දකින්න නම් සක්කාදිට්ඨිය නිදහස් වෙන්න එපා. නැත්තම් ඒ ලැබිච්ච තනතුරෙන් ඒ ඉදිමෙන්නේ නැහනේ. ඒ ලැබිච්ච තනතුරෙන් පිනක් කරගන්නවනේ. එතකොට අපිට පේනවා මේ తాවකාලිකව ලැබිච්ච දෙයක් කියලා දන්නේ නැති එක Tamanට කොයිතරම් හානියක් වුණාද. මේ නිසා සක්කාය දිට්ඨිය නිසා සීලපත පරාමාසයටත් යනවා. සක්කාය දිට්ඨිය නිදහස් වුණොත් සීලබ්බත පරාමාසයනුත්‍යා නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා සැකයෙන්. එතකොට සැකේ මොකද්ද? සැකේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් රැස් වීදෙනවා කිව්වහම රැස් වීදෙනවාද? සමහරව අපහාස කළා රැස් වීදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විතරයි. ජීවමාන ශරීරයෙන් විතරයි. එතකොට අපිට පේන කොයිතරම් මෝඩද කියලා මේ බෝධින් වහන්සේ ගැන ඉගෙන ගත්තේ නැහැ. බෝධින් වහන්සේ ගැන දැනගන්න නම් බෝධි වංශය කියවන්න ඕනේ. ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගෙන් රැස්විවිච්ච දන්නේ නැහැ. ඒ ඒ ද්‍රෝණිය ධාතුන් වහන්සේලාගෙන් ඒ අපගේ ਸਰවඥ වූ බුදුරජාණන් වහන්සේ මැවිලා යමා මහ පෙළහර පෑ බව දන්නේ නැහැ. එතකොට ඒ ඒක දැනගන්න නම් මහාවංශය කියවන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මනාකොට තේරුම් අරගෙන ඒ ධර්මයේ පීඨ පිලිසරණ මේ සියලු දෙනා ඇති කරගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පීඨ පිලිසරණ ලබා ගැනීමට අපට තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම. මේ සිත පහදවා ගන්න නම් අපි සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕනේ. විචිකිච්ඡාවෙන් නිදහස් වෙන්න ඕනේ. සීලඹත පරාමාසයෙන් නිදහස් වෙන්න ඕනේ. එතකොට සක්කාදිට්ඨියෙන් නිදහස් වීමත් විචිකිච්ඡාවෙන් නිදහස් වීමත් සීලබ්බත පරමාසයෙන් නිදහස් වීමත් කියන මෙන්න මේ නිදහස් වීම මිනිස්සෙකුට ලැබෙනවා නම් ඒක දුර්ලභ නිදහස් වීමක්. අන්නේ දුර්ලභ නිදහස් වීම අපේ ජීවිතයට ලබා ගන්න තියෙන දුර්ලභ අවස්ථාවක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට පිලිසරණ අපි ඇති කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච විශේෂ බුදු ගුණයක් තියෙනවා. ඒ විශේෂ බුදු ගුණේ තමයි පින්වත්නි, උන්වහන්සේ කවරදාවත් අටලෝ දහමට සැලුන්නේ නැහැ. උන්වහන්සේට නොඒක ආකාරයට නිඳා ලැබුණා. උන්වහන්සේට නොඒක ආකාරයට අපහාස ලැබුණා. උන්වහන්සේට ගැරහුම් ලැබුණා. උන්වහන්සේට සැලකිලි සම්මාන ලැබුණා. උන්වහන්සේට සැප ලැබුණා. උන්වහන්සේට දුක ලැබුණා. ඒ සෑම දෙයකදීම උන්වහන්සේ කම්පා නොවි උන්වහන්සේකට මුණ දුන්නා. මේ නිසා පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ සමරන මේ වෙලාවේ අපි තේරුම් ගන්න ඕනේ අපි මේ මෙරි මෙරි ඉපදීපදාපු මේ සංසාරේ අපට තියෙන විශේෂම දේ මොකද්ද? අපිට තියෙන විශේෂම දේ තමයි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න අවස්ථාවක් ගැනීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න මේ අවස්ථාව ලබා ගැනීමේදී අප විශේෂයෙන්ම සිහිනුවන තමයි උපද්දවන්න ඕනේ. මොකද අපි දන්නා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී උන්වහන්සේට දිගින් දිගටම බාධක අපි දන්නා උන්වහන්සේ වයස 29 වෙනකන් ගිහි ජීවිතේ රැඳිලා හිටියා. වයස 29 දී උන්වහන්සේට දෙවිවරු පෙන්눔 කළා සතර පෙර නිමිති. දෙවිවරු පෙන්눔 කළා සතර පෙර නිමිති. මොනවද මේ සතර පෙර නිමිති? මහල්ලේ පෙන්눔 කළා ලෙඩේ පෙන්눔 කළා මල මලමිනියක් පෙන්눔 කළා ශ්‍රමණ රූපයක් පෙන්눔 කළා. එතකොට මේ ලෙඩෙක් මහල් මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් ශ්‍රමණ රූපයක් දෙවිවරු තමයි පෙන්눔 කළේ. ඒ බව සඳහන් වෙනවා පදාන සූත්‍රයේ දීඝනිකායේ. එතකොට බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ නුවණින් විමසන්න පටන් ගත්තා මේ නුවණින් විමසන්න පටන් ගත්තා. මොකද්ද? මේ ලෙඩවීම, මේ මහලු වීම, මරණයටපත් වීම මේ සියල්ල මේ හැමෝටම සිද්ධ වෙන පොදු දෙයක් කියලා තේරුම් ගත්තා. දැන් පින්වතුනි බලන්න අපිටත් අපි කෙලවරක් නැතුව මේ මිනිස්සු මැරෙනවා අහලා තියෙනවා දැකලා තියෙනවා තේරුම් අරන් තියෙනවා. නමුත් අපිටම සමහර මරණ දිහා දැක්කාම අපිට යම්කිසි බලවත් කම්පනයක් ඇති වෙන්නේ නැද්ද? අනේ මේ විදිහටත් මිනිසුන් මැරෙනවාද කියලා. දැන් අපි ලෙඩ වෙනවා. සමහරු මේ බාහිර ලෝකයට ලෙඩ වෙනවා. නමුත් අපිට සමහර රෝගීන් දැක්කාම අපිට හිතෙන්නේ නැද්ද මේ විදිහටත් මිනිස්සුන් රෝගී බවට පත් වෙනවාද කියලා? එතකොට අපි මහලු අය දැකලා තියෙනවා. නොඑක ආකාරයට මහලු වෙලා ඉන්න අය දැකලා තියෙනවා. එතකොට අපිට පේන්නේ සමහර මහලු වෙලා ඉන්නේ දැක්කාම අපිට හිතෙනවා මේ වගේත් මහලු වෙලා ඉන්නවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාර අවදියේ අර මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් දැකපු වෙලාවේ උන්වහන්සේගේ මුළු ජීවිතේම ටිකෙන් ටික වෙනස් වෙලා ගියා. මේ වෙනස් වෙලා ගිහිල්ලා ටිකෙන් ටික මේක වෙනස් වෙලා ගිහිල්ලා මොකද වුනේ? උන්වහන්සේගේ ජීවිතය හැරුණා විරාගයේ පැත්තට. එහෙම හැරිලා තියෙන වෙලාවේ ශ්‍රමණ රූපයක් දකින්න ලැබුණා. මේ ශ්‍රමණ රූපයේ දුටු වේලේ උන්වහන්සේ හිතුවා මේක තමයි මට ගන්න තියෙන තීරණය. උන්වහන්සේ අන්තිමේදී කුමක්ද කළේ? රාහුල කුමාරයා උපන් දවසේ ඒ රාහුල කුමාරයා ඊළඟට යසෝදරා දේවිය නිදා සිටි දවසේ එදා රාත්‍රියේ උන්වහන්සේ මාළිගයේ අතහැරලා පිටත් වෙලා ගියා. එතකොට උන්වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාළිගා තුනක් තිබුණා. මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාළිගා තුනේ සිද්ධාර්ථ කුමාරයා සම්පූර්ණයෙන්ම සිද්ධාර්ථ කුමාරයාව ඒ මාලිගා තුන තුල රඳවන්න තමයි කල්පනා කළේ. නමුත් ඒ කිසිම දෙයකින් රඳවන්න බැරි වුණා. අන්තිමේදී සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතය අත්හැරලා අස්යා පිටේ නැගලා පිටත් වෙලා ගියපු දවසේ ඉඳලා උන්වහන්සේගේ පස්සෙන් එක්කෙනෙක් ආවා. කවුද ආවේ? මාර්යාව අපි මෙයාට ධර්මය අවබෝධ කරන්න දෙන්නේ නැහැ. මෙයාට අපි බාධා කරනවා. මෙයාට ධර්ම අවබෝධය කරන්න දෙන්නේ නැහැ බාධා කරනවා කියලා. එතකොට පින්වත්නි මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ උන්වහන්සේ කොච්චර සිහිනුවණින් හිටියද කියන්නේ උන්වහන්සේගේ සිත ආපස්සට පෙරලෙන්න උන්වහන්සේ දුන්නේ නැහැ. ආපස්සට පෙරලෙන්න දුන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ ආලාර කාලාම උද්දක රාම පුත්‍ර කියන ශාස්ත්‍රුන් වහන්සේලා මුණ ගැහුණා. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් ධර්මය ඇහුවා. ඒ ධර්මය අහද්දී උන්වහන්සේට තේරුණා මම මේ සොයන ධර්මය නෙමෙයි මේ තියෙන්නේ. මම මේ සොයන්නේ නිවන් අවබෝධ කරන්නා වූ ධර්මයයි. ඊට පස්සේ උන්වහන්සේට ආબોධ වුණා මේ ලෝකේ කවුරුවත් නැහැ. උන්වහන්සේ හොයන දේ කියලා දෙන්න. ඒ හොයන දේ තෝරලා දෙන්න කවුරුවත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා දැන් මට තියෙන එකම විසඳුම තමයි මම තනියම මේ සඳහා මහන්සි වීම තනියම මේ සඳහා උත්සාහවත් වීම ඊට පස්සේ උන්වහන්සේ පෙළඹුණේ මොකේදද දුෂ්කර ක්‍රියා කරන්න පෙළඹුණා දුෂ්කර ක්‍රියා කිරීමේදී උන්වහන්සේ කයට කයට දුක් දුන්නා ආහාර ගත්තේ නැහැ ඊළඟට උන්වහන්සේ අප්‍රමාණ විදිහේ කයට දුක් දීලා උන්වහන්සේ සීතලේ කිමිදි හිටියා. ඊළඟට උන්වහන්සේ නොයෙක් හුස්ම අරගෙන හුස්ම හිර කරගෙන හිටියා. ආහාර නොගෙන හිටියා. මේ වගේ කයට දුක් දීලා අන්තිමේදී උන්වහන්සේ මරණාසන්න වුණා. මරණාසන්න වූ වෙලේ අර පීවරක් පාසා පස්සෙන් ගියපු කෙනා හිතුවා දැන් මෙයාගේ සිත දුර්වල වෙලා තියෙන වෙලාවක්. දැන් මේ සිත අනිත් පැත්තට හරවන්න දැන් පුළුවන් කියලා එතකොට අපිට පේනවා මේ ධර්මයට බාධා කරන කෙනා හැමතිස්සෙම හොයාගෙන බලාගෙන ඉන්නවා සිත දුර්වල වෙන වෙලාව. ඉතින් මේ නිසා මාරය ඇවිල්ලා කියනවා ශ්‍රමණය ඔබට ජීවත් වෙන්න එකයි තියෙන්නේ. ඔබේ මරණයට 999ක් තියෙනවා. 999ක් ඔබට තියෙනවා නම් ජීවත් වෙන එකක් තියෙනවා නම් ඒ එක උදෙසා දැන් ඔබ ওই වැඩපිළිවෙල අත්හරින්න. දැන් අත්හැරලා ඔබ පින් කරන්න කිව්වා. එවලේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නා මාරය මේ බලන්න අර ගලාගෙන යන නදිය දෙස මේ හමාගෙන සුළඟ ශරීරයේ පිසදාගෙන නදියට යද්දී ඒ නදියේ ජලය වියලවන්න මේ සුළඟට පුළුවන් කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ වදාලා මාරය මා දන්න ඔබ මට මේක කියන්නේ මා කෙරෙහි අනුකම්පාවකින් නෙමෙයි කිව්වා. මාගේ මේ මාර්ගයේ වලක්පණ්ඩයි මේ ඔබ කියන්නේ. මේ කෙලෙස් යුද්ධයෙන් පෙරදී මිය යනවාට වඩා මා ජීවත් වෙනවට වඩා මා කැමති මේ කෙලෙස් යුද්ධයෙන් මිය යන්න. බලන්න මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කොයිතරම් මහන්සියක් ගත්තාද මේ ධර්මය අවබෝධ කරන්න. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ වෙසක් පොයේ දවසක මේ ධර්මය අවබෝධ කළා. ඒ මාර්යා සේනාසහිත මාර්යා පරාජයටපත් කළා. අන්නේ ධර්මයේ තමයි චතුරාරි සත්‍ය ධර්මයේ. අන්නේ ධර්මයේ අවබෝධ කරන්න තියෙන අපිට තියෙන බාධාව හැටියට උන්වහන්සේ දැක්කේ මොකද්ද? දැක්කේ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න අපට කරුණු තුනක් උපකාරී වෙනවා. පළවෙනි එක තමයි අපට කල්යාණ මිත්‍රයන්ව ආශ්‍රයට ලැබෙන්න ඕනේ. ඊළඟට මේ ආශ්‍රය තුලින් සද්ධර්මත් ශ්‍රවණේ ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා ඒ සද්ධර්ම ශ්‍රවණේ ලැබූ කෙනා නුවණින් විමසන්න පටන් ගන්න ඕනේ. එතකොට මේ සද්ධර්ම ශ්‍රවණේ සලසාගෙන නෝනෙන් විමසන කෙනාට තමයි අර රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේ සියල්ලේම අනිත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ මොකද අපිට හැමතිස්සෙම ජීවිත අවබෝධය ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ දුර්ලභව තමයි අපිට මේ ජීවිතේ අවබෝධ කරගන්න ලැබෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙල දිහා බලද්දී අපට සම්මාදිට්ඨියට එන්න අපි මේ අවස්ථාව ලබා ගන්න ඕනේ. ඒ වගේම පින්වත්නි අප නිරන්තරයෙන්ම මහසි ගන්න ඕනේ පින් රැස් කර ගැනීමට. මොකද පිනට රැස් කර ගැනීම තමයි අප කල යුත්තේ. පිනට රැස් කර ගැනීම මොකද හේතුව දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අපි කෙවණැල්ල වගේ යනවා කියලා අප රැස් කරන්නා වූ පින. උන්වහන්සේ දේශනා කළේ පින යන්නේ ඡායාව අනපායනී. පෙහෙවණැල්ල වගේ මේ පින යන්නේ කිව්වා. ඉතින් හිවණැල්ල වගේ ගමන් කරන්නා වූ පින අපි හඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින්. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි වතුර කාලයකට බිඳුව බිඳුව වැටෙද්දී ඒ කාලයක් යනකොට මේ වතුර කලේ පිරෙනවා. මේ වගේ කියන මේ පින මේ සමහර අය පුංචි පිනක් නේ කියලා ආතාරිනවා. එහෙම ආතාරින්න එපා කිව්වා. පින පුංචි දෙයක් වුණත් කමක් නැහැ. ඒ පින රැස් කරගන්න කියලා උන්වහන්සේ දේශනා කළා. ඒකෙන් අපිට කෙනෙකුට සමහරට උදව්වක් කරන්න ඔබ දන්නේ නැති බුදු දුටුගැමුණු රජුරෝ මහ විශාල දේවල් කළා. ඔබ දන්නේ නැති දුටුගැමුණු රජුරෝ ස්වර්ණමාලී චෛත්‍ය හැදුවා. ලෝවා මහා පාය හැදුවා. මිරිස වැටි හැදුවා. නමුත් ඒ ඒ එකකින්වත් දුටුගැමුණු රජුරුවන්ගේ අවසාන මොහොතේ හිතට සතුට ලැබුණේ නැහැ. අවසානයේ එතුමාට මතක් වුණේ මොකද්ද? ඔව් කැලේ අතරමං වෙලා සිටිද්දී ඔව් Tamanගේ බත් පිඬ දාන දීපු අවස්ථාව තමයි මතක් වුණේ. එතකොට මේකෙන් අපිට පේනවා අපිට මේ පිං අපි දැන් පිං රැස් කරගද්දී අපිට අපේ හිතට මතක් වෙන පින දැන් හොයාගන්න අපට තේරෙන්නේ නැහැ. නමුත් සමහර විට මේ පින අපට අපි හිතූ නැති දෙයක් අපි කෙනෙකුට කරපු දෙයක් අපේ හිතේ තිබිලා ඒක තමයි අපිට ඉස්මතු වෙලා එන්න පුළුවන් වෙන්නේ. මේ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ පුංචි පුංචි පින වුණත් කමක් නැහැ. ඒ පින රැස් කරන්න කියලා. එහෙනම් පින්වත්නි අපිට මේ මනුස්ස ලෝකයේදී පින් රැස් කර ගැනීමේදී මනුස්ස ලෝකයේ පින් රැස් කර ගැනීමේදී ගෞතම බුද්ධ ශාසනය තුල අපට කරුණු දෙයකට අවධානය යොමු කර සිටීම වැදගත්. අපි අපි දන්නවා අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට උන්වහන්සේගේ ධර්මය සරණ ගියා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියා. එතකොට බුදුන් දහම් සඟුන් කියන ත්‍රිවිධ රත්නේ සරණ ගිහින් ඊළඟට අපි ඒ බුදුරජාණන් වහන්සේගේ චතුරාරි සත්‍ය ධර්මයේ අහනවා. එහෙනම් අපිට එක්තරා ඉලක්කයක් තියෙන්න ඕනේ කටින් නොකියන මොකද්ද ඉලක්කය? සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕනේ කියන එක. මොකද මේ හේතුව අපිට තියෙන හිතසුව පිණිස පවතින්නේ නැති හේතුවක්. මේ හිතසුව පිණිස පවතින්නේ නැති හේතුව ප්‍රහාණය කිරීමයි අපට හිතසුව පිණිස පවතින්නේ. ආන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට අපි කල්පනා කරමින් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් බැලීම මේ ජීවිතේ තියෙන්න ඕනේ. ඊළඟදී අපිට මේ ඔක්කොම සලස්සෙන්නේ පින නිසා. එහෙනම් ඊළඟට අපිට තියෙන්න ඕනේ මොකන්ද? පින රැස් කිරීම. අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස නුවණින් විමසද්දි වැඩෙන්නේ ප්‍රඥාව. එතකොට පින්වත්නි අපේ එක ඉලක්කයක් තියෙනවා ඉලක්කයක් තියෙන්න ඕනේ ප්‍රඥාව දියුණු කර ගැනීමට. මොකද ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාව අපිට මේ ලැබිලා තියෙන්නේ දුර්ලභ අවස්ථාව. එතකොට ප්‍රඥාව දියුණු කිරීමේ අවස්ථාව අපි ලබා ගන්න ඕනේ. ඊළඟට අපි පින රැස් කරගැනීමේ අවස්ථාව ලබා ගන්න ඕනේ. දැන් අපි දන්නවා සෝමාවතී පින්කමේදී බොහෝ දෙනෙක් පින් කරගත්තා. තරුණ දරුවන් පින් කරගත්තා. ඊළඟට ජල පහසුකම් සපේලා පින් කරගත්තා. දන්සල් දාන් දීලා පින් කරගත්තා. කොඩි සරසලා පින් කරගත්තා. මල් සරසලා පින් කරගත්තා. බුදුගුණ වැස්සෙ තෙමි තෙමි බුදුගුණ කියලා පින් කරගත්තා. ඊළඟට අපිට මතකයි වාහන තදබදයට හිර වෙලා හිටිය පිරිස. ඒ වාහන තදබදයේ තුල හිටිය පිරිසට වතුර දීලා තමන් සමහර අම්මලා තමන්ගේ වාහනේ තිබිච්ච බිස්කට් අනිත් වාහන වලට බෙදාගෙන මේ විදිහට පින් කරගත්තා. ඒ කියන්නේ මේ ඔක්කොම අහම්බෙන් ලැබෙන පින්. එතකොට මේ පින් කරගැනීමේදී ඒ පින් කරගන්න ගොඩක් උපකාරී වෙන්නේ ඉවසන්න පුළුවන්කමයි. එතකොට ඒ ඉවසීම තුළ පින් කරගත්තා. ඒ පින් කරගෙන ඒ පින ගැන හිත හිතා Tamanට සතුට වෙන්න අවස්ථාව ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පින් කරන කෙනා ඉද නන්දති පෙච්ච නන්දති පින් කරන කෙනා මෙලොව සන්තෝෂයටපත් වෙනවා පරලොව සන්තෝෂයටපත් වෙනවා කත පුඤ්ඤෝ ඒ පින් කළ කෙනා උභයත් නන්දති දෙලොවම සන්තෝෂ වෙනවා පුඤ්ඤම් මේ කතන්ති නන්දති මා විසින් පිනක් කරන ලද්දේය කියලා සන්තෝෂයටපත් වෙනවා. බීයෝ නන්දති සුගතින් ගතු බොහෝසෙයින් සතුට වෙනවා. සුගතියට ගිහිල්ලා. දැන් එක්තරා අවස්ථාවක් සඳහන් වෙනවා එක්තරා දෙව්දුවක් දිව්‍ය ලෝකෙ හිටියා. ඉතින් මේ දෙව්දුව මුගලන් මහරහතන් වහන්සේ අහනවා මේ දෙව්දුවගෙන් පින්වත් දෙව්දුව ඔබ මහා සැපයක් සලසාගෙන ඉන්නවා ඔබ කුමක්ද මේ සැපේ පිණිස රැස් කළ පින ඉතින් කියනවා අනේ ස්වාමීනි මං බොහෝ පින් කළේ නැහැ. මගේ යෙහෙලියක් තමයි විසාකා. විසාකා යෙහෙලිය පූර්වාරාම පූජාව කරද්දී මම කැප වුණා. මම උදව් කළා. මම උදව් කරමින් ඒ කියන්නේ ශ්‍රමයෙන් වැඩ කළා. වැඩ කළා මම සිත පහදවා ගත්තා. මේ සිත පහදවා ගැනීමෙන් තමයි මේ සැප ලැබුවේ කියලා. එහෙනම් අපිට පේනවා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න උවමනාවයි සුගතිය. එතකොට සුගතිය උවමනයි පිනක් රැස් කරගන්න. එතකොට manuss ලෝකේ අපිට හැමදාම ඉන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර විට manuss ලෝකෙම අපි ගත කරද්දී අපිට පේනවා කලක් යද්දී මේ ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. මේ ඉන්ද්‍රියන් දුර්වල වෙද්දී අනිත්‍යභාවයට පත් වෙද්දී සමහර විට තමන් කරපු පින පවා මතක නැති වෙන්න පුළුවන්. හැබැයි පින රැස් කරපු පින විසින් Tamanට පින අමතක වුණා කියලා ඒ පිනේ විපාක නැතුව යන්නේ නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පින විපාක දෙනවාමයි. ඉතින් උන්වහන්සේ පින විපාක දෙන ආකාරය පෙන්වා දෙනවා අපට බොහෝ කල සැප පිණිස මේ විපාක දෙනවා කියලා. ඒ නිසා අපට මේ උතුම් වෙසඟේ ඒ පින් රැස් කරගන්නත් ප්‍රඥාව දියුණු කරගන්නත් වාසනාව ලැබේවා සාදු